කියන දේවල් මනාකොට කියලා තියෙන එකක් තියෙනවා. මොකද සවක්ඛාතයි කියලා කියන්නේ මනාකොට අංග සම්පූර්ණව අඩුවක් නැතුව නිවැරදිවම කිසිදු විදියට කෙනෙකුට මේක බුදුරණාහිගේ විසරද ඥානයේ කොටසකුත් පෙන්නනවා. කාටවත් කියන්න බෑ මේක අඩුයි මේක වැඩි කියලා. පෙන්නපු ධර්ම ස්වභාවයේ මෙන්න මේ ටික අඩු වෙලා තියෙනවා මේක වැඩි වෙලා තියෙනවා කියලා කියන්න බෑ. අද ගොඩක් වෙලාවට ඕක කියන්න යනවා මේ වගේ දේවල් අරගෙන ඇවිදිලා නැහැ මේක පස්සේ වෙනම කට්ටියක් අරන් ආවා. ඒ කියන්නේ බුදුරන් වහන්සේ අඩුවෙන් කියලා කියන කාරණාවද ගොඩක් අය කතා කරනවා. හැබැයි මොකටද මේ පහර දෙන්නේ? පහර දෙන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ ගුණයට. බුදුරන් වහන්සේගේ බුදු මුවින් පිටවෙච්ච වචනවලට බුදුරන් වහන්සේ පෙන්න පරියායටයි මේ ගහන්නේ. අපි නොදැනුවත්වම. ඒ වගේම බුදුරන් වහන්සේගේ විශාරද ඥානයන් වලට බුදුරන් වහන්සේගේ දසබල ඥානයන් වලටයි මේ ගහන්නේ. ඒ නිසා මොනවා හරි දහම් පරියායක් ගත්තහම එක්ක අනත්ත ලක්ෂණ සූත්‍රය එක්ක ධම්මචක්ක සූත්‍රය එක්ක තව මොකක් හරි සූත්‍රය මේ සූත්‍ර දේශනාව තුළ අඩුයි නම් යමක් සවාක්කාස ධර්මයක් නෙමෙයි මේක තුළ වැඩි නම් යමක් සුවක්ඛා ධර්මයක් නෙමෙයි. ඒක අපට සූත් එක හම් වෙනවා බුදුරණවහන්සේගේ දේශනාවෙන් අයින් කරන්න දෙයක් සහ එකතු කරන දෙයක් නෑ කියන කාරණාවක් දේශනාවේ පැහැදිලි වෙනවා. කිසිදු විදියකින් අයින් කරන්නවත් එකතු කරන්නවත් දෙයක් බුදු දේශනාවෙන් නෑ. මනාකොටම දේශනා කළා. ඒ මනාකොට දේශනා කිරීමේ කෘත්‍ය මොකද්ද? සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක් හන්ති වලට ගැලපෙනවා නම් ඒ කාරණාව ඒක මොකද වෙලා තියෙන්නේ? ඒක තව කෙනෙකුගේ මනින තනු මරණ මිම්මකට දාලා දෙයක් විතරයි නේද? කිසිදු කෙනෙකුගේ මේ සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටිනිඥානක් අන්තවලට දාලා විදියට ගැලපෙන එකක් දීලා නැහැ. සත්‍ය කාටද ධර්මයේ දුන්නේ? ඔන්නෝක අපට අමතක වෙනවා. ප්‍රඥාවන්තයටනේ. වෙන කාටවත් නෙමෙයි ධර්මයේ දුන්නේ. ප්‍රඥාවන්ත නැති අය ධර්මයේ ගැනීමෙන් සද්ධාර්ම ප්‍රතිරූපක මත වෙනවා. ඒක සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය පැහැදිලි කරනවා. ශික්ෂාපද වැඩි වෙනවා ප්‍රඥාව හීන වෙද්දී ප්‍රඥාව හීන වෙන අය ධර්මයේ ඉගෙන ගනිද්දී මොකද වෙන්නේ? සද්ධර්ම ප්‍රතිරූපක ඉස්මතු වෙනවා. ඇයි ඒ? එයාලා රිමෙන් ධර්මයේ තියෙන්නේ. දැන් එයාලා ඒක හොඳයි කියලා අරගෙන තමන් සද්ධාරු චනසවාකාර පරිවිතක්ක දිටි නිඥානකන්ද කියන කෝණයට අදාළ විදිහේ විග්‍රහයක් දෙනවා. ස්වකහාත කියන එක ඉතින් කොහොමත් ගැලපෙන්නේ නැහැ නේද? ස්වකහාතයි නම් එතන කිසිදු විදිහකින් සද්ධාරුචි අනුසවාකාර පරිවිතක දිටි නිඥානක් හන්තිඔස්සේ ගැළපෙන විග්‍රහයක ඉදමිව සත්‍යං කියලා ගන්න විග්‍රහයක් ඉදිලා නෑ. අදායි අද අපි ගොඩක් කියලාට පංච පාස්කන්ධය අරගෙන පටිසමුප්පාද අරගෙන ධාතු ආයතන අරගෙන ඒක ඇත්තයි කියලා ලැබගෙන රිංගගෙන අපිට තියෙන්නේ මොකද්ද මේවා පින්වතුනි මාගදී භාෂාවේ විමුක්තිකාමී සමාජයේ විවහාර කරපු දේවල් අපට මේ මේ වචන ටික අලුත් වෙච්ච නිසා අපි පංච පාස්කන්ධය කියනකොට ධාතු ආයතන ස්කන්ධ පටිසමුප්පාද මේවා ධර්මයේ වෙලා. ඕකයි තියෙන ප්‍රශ්නේ. දැන් බුදුරන් වහන්සේ ලෝකෙට වචන මෙව්වද? නෑනේ. විවහාරයක් මෙව්වද? නෑනේ. ලෝකේ විවහාර කරපු වචන ධාතු කියන්නේ පටිසමුප්පාද ඊළඟට සලායතන පංච පාස්කන්ධ මේ මේ ඔක්කොම ලෝකීය වචන ලෝකීය දේවල් අපි ඕක ඉගෙනගෙන ධර්මයයි කියනවා. ඔය වචන ටික භාවිතා කරලා පෙන්නපු විදිහයි ධර්මය. වෙන වචන ටික භාවිතා කරන්න බෑනේ. ඔය වචන ටික ඔය විවහාරේ භාවිතා කරලා පෙන්නපු විදිහයි ධර්මය. නැතු ඔය වචන ටිකෙන් අපිට මේ බේම් මේකයි කියලා හම් වෙනවනම් බුදුරජාණන් වහන්සේ නැතුව මේ ලෝකේ අතීතයේ මාගදී මධ්‍ය දේශික සමාජයේ තුල පෙන්නලා විවහාර කරපු කරුණු ටිකටනේ අපි බීම් මේකයි ධර්මයේ කියන්නේ කියලා. අපි විවහාර කරන්නේ. ධර්මයේ එතකොට නෑ ධර්මයේ. ධර්මයේ කියලා කියන්නේ ඒ වචන තුලින් පෙන්නපු විග්‍රහයේ අර ස්වභාවය. එතහත් වෙන වචන ගන්න බෑනේ. අරණිවිභංග සූත්‍රයේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නන්නේ ඒ ඒ විවහාරය අනුව ධර්මයේ කියන එකයි. සකා නිරුත්ති ධර්මයේ කියන්නේ කියලා කියන්නේ. එතකොට ධර්මයේ කිනෝට ඊට දාල දෙයක් කියනවා. අපි අද මොකද වෙලා තියෙන්නේ? අර වචන ටික හෙද්දි ධර්මයේ කියලා ගන්නවා. එහෙනම් අර සවාක්ඛහත කියන කාරණාව මනාකොට දේශනා කර බව සද්ධාරු ජනස වාකාර පරිවිතක දිටිනිඥානකන්ත කියන රාමුවකට ගෝචර වෙන්නේ නැති බව ගම්බීර දුද්ධ දුරණු බතක් කාචර සන්ත පණිත නිපුණ පඬිති වේදනීය කියන දැක්මින් යුක්ත සිදුවෙන බව ඊතර වීමේ කෘත්‍යය මෙය ඇත්තයි කියලා ගන්න බැරි විදිය මේ විදිහේ පරිපූර්ණ වූ විග්‍රහයක් ප්‍රඥාවන්තයන්ට අනික් කට හදාන ප්‍රතිරූපක වෙනවා මතක තියාගන්න ප්‍රඥාවන්තයාට ඒකෙන් කියලා වෙරන්නේ සෝතපන්න කියලා මේ ගුණය තේරුම් ගන්න කියලා ප්‍රඥාවන්තයාට ධර්මය දීලා තියෙනවා සෝක්ඛාතයි